ආන්නේ බව දැනගෙන කටයුතු කරනවා නම් සර්වඥාන්සාර මේ කොටිස ස්වාමීන් වහන්සේට දේශනා කරන්න හේතු වෙච්ච ආකාරයට යතෝනිතානම් බෙක්කෝ පුරිසෝ පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එන්නේ විදිහට යම් වෙලාවක තමන්ගේ හිතට mati ආවත් මසන්තරයක් ආවත් මේක නේද මේ අනිත්‍ය කියලා හිතුණා එයා දැනගන්න මේක සංඥාවක් විතරයි. ඒ සංඥාව අභිරමණය කරන්න යන්නේ ඒක මගේ දෙයක් කරගන්න යන්නේ. ඒ වගේම තමයි අභිනන්දනය. අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයන් කියලා කතාන් කරනවා. ඒක අභිනන්දනය කළොත් ඒක නැවත කියාගන්න උත්සාහ කළොත් ඒකට බැසගත්තොත් රාගය උපදිනවා. අපි දැනගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂේ කැඩුනා. හිත අරමුණේ නෑ. ඒකයි මේ හිතවිලි. ඒකයි මට මේ ආනපන හොඳයි කියලා හිතෙන. ඒකයි මට මේ ආනපන නරකයි කියලා හිතෙන. ඒ කියන්නේ ආනපන හිත නෑ. ඒ ධර්මතම මේක ඍජුයි. අභිලේඛන් චිත්තං රාගානුපස්සං තත්ත්ව වික්ෂේපෝ කියලා සඳහන් කරනවා. බරුමන විශේෂයෝ මට දැන් ආනාපානෙ හොඳයි කියලා අභිනති ඇති වුණා නම් අනිවාර්යයෙන්ම රාගානුසය වැඩි කරනවා. අරමුණේ හිත වික්ෂිප්ත වෙනවා. නමුත් යෝගාවචර හිතනවා මේ භාවනාවෙන් මාව වේවා කියලා අර ප්‍රත්‍යක්ෂයෙන් දැන් මේ හිත කල්පනාවට කියලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. නැවත ගන්න නම් මෙනෙහි කිරීම අවශ්‍යයි. අපනසේ කියලා කියන්නේ අරමුණ හොඳ නැහැ, පේන්නේ නැහැ, මට ආස්වාදේ විතරයි පේන්නේ ප්‍රසවාසේ පේන්නේ නැහැ. ඕනෝම කියන්න හදන කොට තමන් දැනගන්න ඕනේ මේ බලන බැල්ම දිගටම තියෙනවා නම් පෙනුනහම මොකෝ නොපෙනුනහම මොකෝ එකක් පේනවනේ දිගට යන එකයි තියෙන්නේ. යනකොට යනකොට යනකොට නොපෙනෙන පැත්තක් පෙනේ. මේක හරි නෑ මේක හොඳ නෑ කියලා මති මතාන්තර හිතවිලි යන්න පටන් අරගත්තොත් අපිට අර දැක ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක නිසා සංඥා පිළිබඳව අභිරමණය, අභිවන්දනය, එහෙම නැත්නම් ඒ බැස ගැනීම තියෙන තාකල් තාම රාගානුසය, පටිඝානුසය ආදී වශයෙන් අනුසය දක්ව වැඩ කරනවා. යම් දවසක දන්නවනම් මේ තාම තොරතුරු මදින් තීන්දුවක් කරන්න. මට තියෙන අරමුණට යන්නේ එකයි, මෙනෙහි කරන එකයි, නැවතත් අරමුණ බලන එකයි. නැවතත් මෙනෙහි කරන එකයි, නැවතත් අරමුණ බලන එකයි කියලා යනවනම් අර සංඥාව කොච්චර අපි ඔනම කරන්න හැදුවත් අපි සංඥාව සංඥා වශයෙන් දැනගන්නවා. ආන්නේ සංඥාව සංඥා වශයෙන් දැනගැනීම කියන තාක්කල් අනුසේ වශයෙන් හෝ අරමුණ මතින් අපිට කෙලෙස් උපදින සින අවස්ථා නැති වෙනවා. ඒක නිසා සර්වචනය සඳහන් කරනවා මහගන්ධිය සූත්‍රයේදී සංඥා විරත්තස්සන සම්ති ගන්තා. යම් කිසි කෙනෙකුගේ සංඥාවන් વિશેයි ඇලී බැඳී ගණ ගන්න ගතිය. නැත්නම් මේක හුදු සංඥාවක් බව දන්නවනම් ඔහු තුල කවදාකවත් කිසි කෙනෙක් එක්ක ගැටීමක් එන්නේ නැහැ. මං අහවල් දෙය දැක්කා උඹ අහවල් දෙය වැරදි කෙරුවා මොනම දෙයක්වත් එයා දන්නව අපිට විනිශ්චය කරන්න තරම් තොරතුරු නැහැ අපි මේක පාක්ෂිකව ගත්ත තීන්දුවක් ඒ තාක්කල් අපි දෙගොල්ලගේ මානසිකත්ව ගැටෙනවා අපි දෙන්න එකතුලා මේක විසඳමු කියලා ඒ පුද්ගලයන් තොරතුරු ඇහුවොත් නම් අන්න අපිට දැනගන්න පුළුවන් ඒ පුද්ගලයා මොන විදිහේ සංඥාවක් දරන් තියෙන්නේ තමන් මොන විදිහේ සංඥාවක් දරන් තියෙන්නේ එතකොට නම් sannivedanayak වෙයි නැත්නම් එයා වෙන මොකද්ද කතා කරන්නේ? තමන් වෙන මොකද්ද කතා කරන්නේ? කිල්ලෝරක් නෑ කතාව. ඒ වගේම තමයි පඤ්ඤා විමුක්තසන සංති මෝහං. යම් දවසක මේ සංඥාව ඉදෙන්න දෙන්නේ නැතුව දිගට දිගට අරමුණ එකම මෙනෙහි කරමින් හොඳ වුණත් මෙනෙහි කරනවා නරක වුණත් මෙනෙහි කරනවා. හොඳට ගොරෝසුට පෙන්නත් මෙනෙහි කරනවා නැතුණත් මෙනෙහි කරන හැම මෙනෙහි කිරීමක් පස්සේ දැන ගැනීමක් එනවනම් අරමුණ දවසක හැම විශ්මුණක්ම හැම මේ වේශයක්ම හැම පැතිකඩක්ම දැක්කන ප්‍රඥාව පහළ වුණා නම් මේ අරමුණ පිළිබඳ හිතා ගැනීම ඕනේ නෑ තේරෙනවා තේරෙනවා පේනවා සද්ධාාවක් ඕනේ නෑ අරමුණ හොඳට දැක්කා ඒ පුද්ගලයා තුළ ආය මොහයක් එන දෙයක් නෑ මෙන්න මේ පඤ්ඤාන් සංඥාන්ත දිට්ඨින්ත ජීයක් ගහේසු යම් කෙනෙක් සංඥා බලපතර කරලා ගත්තා නම් Taman ඒක ගත්තත් දෘෂ්ටිය බර කරලා ගත්තනම් තියේ ගත්ත යන්තා විචරන්ති ලෝකේ. ඕ ලෝකයා සමග ගැටෙමින් ලෝකේ පුරා විදිහට පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් ඇත්ත ඇති දැක්කනම් ඔහු ඇවිදීමත් නැතර කරනවා ගැටීමත් නැතර කරනවා ඔහු වටේ ලෝකේ කරගෙන පටන් ගන්නවා. ඕට ඕනේ කරන්නේ ලෝකේ වටේ යන්නේ. ආන්නේ වගේ අපි එක තැනක නතරලා එක අරමුණක් අරගෙන ඒ අරමුණ මත සංඥා හොඳට තහවුරු කරනවා. හැම පැතිකඩක්ම දැක්කනම් ආය අපිට ගැටෙන්න දෙයක් එන්නේ මේ භාගයට දැක්කත් තමයි අපි ඒකට හිතා ගැනීම රාශියක් කරලා ඒ හිතා ගැනීම මතින්ම අපි මෝහයටපත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සංඥාව පිළිබඳව ඒ ආකාරයෙන් දැක ගන්න පුළුවන් නම් විපස්සනාවෙන් තොරව නම් කවදාකවත් හීනකින්වත් හිතන්න බෑ. මොකද හිතන්නේ සංඥාවෙන්මයි. ඒසා විපස්සනා කරගෙන කරගෙන යනකොට තමයි මේ හිතා ගැනීම වෙනුවට ඇති හැටි දකින්න පටන් ගන්නවා. ආන්නේ ඇති හැටි දිගින් දිගට දිගින් දිගට දකින්නකොට තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් දැක්කා කියලා කිව්වට දන්නවා කියලා කිව්වට ਉਹ ගොඩාක් හිතා ගැනීම මති මති මතාන්තර මතින් කොට නැගිච්ච දේවල්. ඒ තියෙද්දිත් නැවත නැවත බලන්න පොඩ්ඩක් පරතෝ සංකල්පකින්ද බලන්න ඕන. අනුන්ගේ දෙයක් වගේ බලන්න ඕන. මම දැක්කා මේක මගේමයි කියන වෙනුවට අන්න ඒ පරතෝ සංකල්පෙන් බැලුවොත් විතරක් භාවිත වෙච්චිත බහුලීගත කෙරුවොත් පමණක් ඒ අරමුණේ ඇති හැටි දැක් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා සංඥාව පිළිබඳව කියන්න තියෙන්නේ මේ පෑදීදියට බොරවත බොරදියෙක් වෙන්න එපා කියලා කවියක් තියෙනවා. අනිත් වගේ අපේ චිත්ත වීදියේ හැම වෙලාවකම වේදනාව දක්වාම අන්තිම පිළිතුරුයි. අන්නෝක අඳුන ගන්න තැනදී තමයි සංඥාව ඇතුළ වෙන තැනදී තමයි ඒ හිතට අපි විසින් විහිං දාගන්න කෙලස් වර්ගයක් එන්න පටන් අරගන්නේ ඒක කෘතිම දෙයක් ඒක හිතවිල්ලක් ඒක සංඥාවක් බව දන්නවනම් ඒකේ වෙන තියෙන හානිය අඩුයි ඒ නිසා යෝගාවචරය කිසිම දෙයක් කවමදාකවත් එක සැරයක් දැක්ක පරිදි තීන්දුව කරන්නේ භාවනා කරනකොට සමහරලාට ටික ඇස්සීම වෙනවා ආලෝක පහළ වෙනවා අරමුණ නැති උනායි කියනවා උපදේශ කියන්නේ ඔය අරමුණ නැති නතු කාපහුව වෙනවා හොඳට බලන්න ඔය ආලෝක වලට ගණන් ගන්න එපා ටික ඇස්සීම ගණන් ගන්න එපා ඌ හරිනම් ඉස්තිනවක නැවත නැවත එයි ඒ වගේම අරමුණ නැති උනාට හොඳට බලන්න ආපහු එයි ආන්න ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ නැවත නැවතත් කියනවා මොන්න මායම් කෙරුවත් කොයි දේ පැත්තට හිත අදින්න කියන්නේ. නැවත මෙනේ කරලා පුළුවන් නම් අරමුණේ ඇතුළෙන් පිටින් වශයෙන් දෙපළටම බලන්න නැත්නම් අඩු ගන්න දැනෙනවයි කියලා බලන්න. බලාන බලාන යනකොට මේ රූපයාගේ ඒ වගේ මේ වින්දනයාගේ දෙකේ පුංචි ඒවා දැමීමක් සිද්ධ වෙනවා. රූපෙත් ජීවෙනවා. මොකද්ද? ඇතුළෙන් පිටින් අතර වෙනස නැති වෙනවා. ඒක දැනීමේ සුඛ වශයෙන් හෝ දුක වශයෙන් ඒකෙත් ගෙවීමක් සිද්ධ වෙනවා. ආනේ ගෙවා දැමීම පිළිබඳ කතා කරනකොට ඒ සරුවචනanse වැඩ ඉන කාලේ එක ආපු බමුණෙක් සරුවචනanseගේ ප්‍රශ්නයක් අහනවා කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුකං ചാපි කතං විභෝති ස්වාමීන් වහන්සේ යම් කිසි ක්‍රමයක් තියනවාද මේ ලෝකේ රූපය රූපයක් නොවන දණ්ඩපත් වෙන්නේ සුඛ දුක්ඛ දෙක සුඛ දුක්ඛ දෙක නොයන තැනටපත් වෙනවා. හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. දෙයට භාවනා කරපු කෙනෙකුට විතරක් හිතන්න පුළුවන් මම මේ අරමුණ මතුවෙමින් නැතිවෙමින් මතුවෙමින් නැතිවෙමින් යනකොට මේ අරමුණ 100 100ක්ම නැති වෙන තැන එහෙම නැත්නම් වේදනාවෙන් තොර අවේදිත තැනකට මට මේ අරමුණේ යන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක්. නිකන් හිතන්න බෑනේ මේ ප්‍රශ්නයක් මතුවෙන්නත් කොච්චර භාවනා කරලා තියෙන්න ඕනද කියලා. මොකද ඒ තරම් රූප බලන් ආසා ලෝකයක් මේකේ තියෙනවා. ඒ තරම්ම සුඛ දුක විඳින්න ආසා ලෝකෙක එකම අරමුණේ භාවනා කරනකොට රූපේ ඇතුළෙන් පිටවීම හෝ ආනාපානෙ හෝ පිඹිමේ පේන ලෝකේන පේන ලෝකේන තැන්ට එනවා. පේන ලෝකේන හැම වෙලාවෙම මේක සුඛ දුක් වශයෙන් විඳිනවා. නමුත් මේකේ කෙලවා දැමීමක් සිද්ධ වෙනවා. ආන්න ඒකට කල්පනා කරනවා මේකේ සම්පූර්ණ ගෙවීමක් මනුස්ස ලෝකෙ විඳින්න පුළුවන්. මේ සුඛ දුක්ඛ දැන නැති අවේදිත සුඛයක් ඇද්දෝ කියන ප්‍රශ්නේ බුදුජාන් වහන්සේ ළඟට අහනවා. ඒ සම්මේ භූහි යථායෝති සංඥානිස්ස සංඥානිස්සාම ඉතිමේ මනෝහව සාමාන්‍යස මට මෙන්න මේ විසන ඔබ වහන්සේ වගේ කරුවචනාංශන මම දැක්කට පස්සේ මේ රූපේ රූපයක් නොවන තැනට යන තැනක් තියෙනවා මේ සුඛ දුක දෙක සුඛ දුක නොවන තැනක් යන ගන්නක් තියෙනවා මට මෙන්න මේ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් අහුවොත් හොඳයි කියලා මට හිතුණායි කියලා සර්වචනාංශය ඒකට දෙන්නේ තන්නේ කර සංඥාව පදනම් කරගත්ත උත්තරයක් නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නොපි අසඤ්ඤී න විභෝති සංඤී බොතින්ද ගියාට පස්සේ ඔබ සාමාන්‍ය සංඥාවෙන් සංඥා ලබනව නෙවෙයි ඒ වායෝ ධාතු ඇවිල්ලා කාය කායද්්වාරේ වැඩිලා උණුසුම් සිසිල් දකින්න වගේ දෙයක් ඔතේදී දකින්න හම්බ වෙන්නේ නැහැ ඔබට ඒක මේ සාමාන්‍ය දිනදා තියෙන සංඥාව නෙවෙයි. නේද විසඤ්ඤ සංඥුඹට ක්ලාන්ත වෙලා විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤී වාසඤ්ඤ තත්ත්වයකට ගිහිල්ලා හෝ නේව සංඥා නා සංඥා තාන්න ගිහිල්ලත් නැහැ. නේද විභූත සංඥාව නැති වෙලත් නැහැ. පුදුමාකාර ගැටලු නැත්තම් ප්‍රහෙලිකා තැනකට කියනවා ඔබ ඒ වෙලාවේ දකි ඔය අඩුවෙන් අඩුවෙන් යන ආනාපානිය හෝ පිම්බීම හැකිලිම සාමාන්‍ය වෙලාවට දකින්න සංඥාවෙන් නෙවෙයි දකින්නේ. ඒ වෙලාවට බිම්බි වැකිලි වෙනස බොහොම අඩුයි. බොහොම තුනි. ඒ නිසා දන්න හොඳටම දන්න හුස්ම බව. නමුත් හුස්ම ගෙවිගෙන යනකොට තේරෙනවා වෙනදා හුස්ම නෙවෙයි. ඒ නිසා න සංඥා සංඥා සාමාන්‍ය සංඥාවෙන් සංඥා ලබනවා නෙවෙයි. න විසංඥ සංඥී උඹට මේ ක්ලාන්තයක් හැරිලවත් නිින්ද ගිහිල්ලාවක්වත් සිහි නැති වෙලාවකුත් නෙවෙයි. හොඳට සිහිය තියෙනවා. න නෝපි අසංඥී අසඤ්ඤ සත්‍යයකට ගිහිල්ලා හෝ සංඥාව නැති හේම සංඥා නාසඤ්ඤා කියලා හොඳටම දන්නවා මේ තර්ක මනසේ ඉන්නේ කියලා. ඒ වගේම චරණ විභූත සංඥාවක් නැතුවත් නෙවෙයි. ඒවං සමේතස්ස විභෝති රූපං. අන්න ඔතින් කියන දවසේ උඹට උන රූපය රූපයක් නොවන තැන පෙනේ. අර විදිහට සංඥාව අඩුවි අඩුවි අඩුවිම කියලා ඒවන් සමේකස සුභේසප සංඥා නිදානානි පංච සංඛා. ඔය මේ පිට තියෙන ඕනම තැනක එන සංඥා නිසා උඹට ප්‍රපංච සංඥාව පහළ වෙන්න පුළුවන් පටලැවෙන්න ඉඩ තියෙන. ඒක එකක්ක ගණන් ගන්න. ඔය අල්ලාගත්ත ක්‍රමයේට ඔය ගත්ත අරමුණ රූපයක් නොවන තැනට යනකම් සුඛයක් දුකයක් නොවන තැනට යනකම් කිසිම වෙලාවක එන සංඥාවක් අල්ලන්න එපා. ඒ ඔක්කොම අතරමැදි සංඥා දවසකට එනවා සංඥාවක්. ඒක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි, විසඤ්ඤ තත්ත්වකුත් නෙවෙයි, අසඤ්ඤ තත්ත්වකුත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නැහැ. මේට වැඩි ඉතින් භාෂාවකින් කොහොමද ওই වචනේ විස්තර කරන්නේ? කොච්චර තමයි යන්න පුළුවන් අන්තිම නැට්ටටම ඊළඟ කතා කරලා තියෙන්නේ. හැබැයි ඒක ඕනෙම කෙනෙක් කියනවා මේක ගැඹුරු කියලා මාත් පිළිගන්න බුදුහාමුදුරුවෝ පවා පිළිගන්න. මේක වැඩි නෑ සර්වඥතා ඥානේ මේ ප්‍රතිභාන ඥානය. මේක තමයි අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන නිරුක්ති අන්තිම කෙලවර මේ යන්නේ. භාෂාවකින් ව්‍යාකරණයකින් ගෙනියන්න පුළුවන් අන්තිම කෙලවරට යන්නේ. නමුත් යෝගාවචරය ඔක දකින්නේ තමන් හොඳට විපස්සනා වශයෙන් ආරමුණට වදිනවා අරමුණ හොඳටම මොනට මොන දාලා කියනවා වර එක හිත විසිරෙනවා වගේ වෙන ආය අරමුණ වේ ආය හිත ටිකක් විසිරෙනවා ආය අරමුණ පේනති බුදුහාමුදුරු කියනවා මේ වෙලාවට අර අපනිදාය භාවනා පනිදාය භාවනා මාර්ගයෙන් හිත විසිරී යන වෙලාවෙදි තව ටිකකින් මේක හරියයි කියන අදහසින් අරමුණ අපේක්ෂාවෙන් කරගෙන මොනවා හරි ක්‍රමයකින් හිත හදාගෙන බලන්න ඉන්නේ. අඩු ගානේ බුදුගුණ මෙනෙහි කළා නම් හිත හදාගන්නේ. මෛත්‍රී කරලා මේ හිත හදාගන්න කියලා. ඉන්න ඉරියව්ව හරි බලලා හිත හදාගන්න තාචුට්ටකින් අර රූපේ තවත් ටිකක් තුනී වෙච්ච සංඥාවක් එයි. සාහනීකර සූදානම් බලන්නේ. ඊට පස්සේ ඒක ටිකේ දිගා කරනකොට ඔන්න දන්නවා දැන් නම් හරි අරමුණේ මූණට මුණ. අන්න ටික වෙලාවක ඔක නැති වෙයි. එන්නේ පේන පටක උණුසුම සිසිලස කම්පනය චංජලය නැත්නම් ප්‍රීතිය සෝකයක් පේන. එතකොට අරමුණ නැහැ. ඊට පස්සේ ආයෙත් බලාගෙන ඉන්නවා ආයෙත් අරමුණේ ඔහොමම කරගෙන කරගෙන යනකොට මේ සංඥාවගේ පුදුමාකාර මාරුවක් සිද්ධ වෙනවා ආන්නේ මාරු අවස්ථාවේදී කවදාක පුස්තකයන බලපු බැල්මෙන් නෙවෙයි බලන්නේ ඒ රූපේ දිහා ඒක කවදාකවත් සී නැතිවීමක් ක්ලාන්ත වීමක් නෙවෙයි ඒ නිසා මඟ දිගට පරීක්ෂා කරන්න ඕනේ මට මේ සී නැති වෙලාද මම මේ හීනෙකද එනත මම මේ හිතවිල්ලකද පරීක්ෂා කර කර යන්න ඒ වගේම දන්නවනම් අසඤ්ඤ සංඤ්ඤ මම මේ ධ්‍යානයකට සමවැදිලා වාගේ හිතමතා ගන්න බැරි සැනකක් නෙවෙයි. නැත්නම් අසඤ්ඤ තලයේ ඉන්න සතෙකුට වාගේ කය මිස සිත නැති බඹලෝ නෙවෙයි. මේ ලෝකමයි. මේන්න මේ වෙලාව යනකොට සංඥාවක් නැතුවක් නෙවෙයි. ඒ නිසා සත්‍ය අවබෝධ කරන වෙලාවේ අපි දැනගත්ත චංකි සූත්‍රය අහලා කායේන චේව පරම සත්‍යං සච්ච කරදි මුළු ඇඟටමත් තේරෙනවා රූපෙටත් තේරෙනවා කියන නිවන් දකින වෙලාව. ඊගාට වේදනාව පැත්තෙන් බලනවා නම් අපි ඒකට කියනවා සුඛ දුක්ඛ දෙකමත් අතහැරලා අවේදිත සුඛයට යන එකක් කියලා. අවේදිත කියන්නේ වේදනාවක් නැහැ කියන එක. සංඥාව ගැන කියන කොටක් කියන්න තියෙන්නේ සංඥාවක් කියනවා ඒකට සංඥාව කියලා කියාගන්න බැරි වුණාට ඒක සංඥාවක් තමයි. හැබැයි රූපයා ඇතිවීම නැතිවීම දෙකෙන් තොර තත්ත්වයකටපත් වෙනවා. සුඛ දුක්ඛ දෙකේ ඇතිවීම නැතිවීම දෙක තත්ත්වයටපත් වෙච්චාම එතනදී ඇති වෙන සංඥාව තමයි අපිට කියන්න වෙන්නේ මේ මාර්ගක්ෂණයේදී මාර්ග ඥාන චිත්තක්ෂණයේදී හැම වෙලේ සංඥාව. ඒක හරියට හොඳට අතබල නිින්ද ඉන්නේ කෙනෙක් ඒ තමන් මේ වෙලාවේ ඒක විඳින්නේ ඇහෙන් නෙවෙයි කනින් නෙවෙයි නාසයෙන් නෙවෙයි හිතෙන් නෙවෙයි මොනම දෙයකින්වත් නැති නෑ කියන්නත් බැරි වින්දනයක් ලබනවා නෑ කියන්නත් බැරි ඉතාමත්ම ප්‍රේමනාප මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කොච්චර හම්බ කරුවත් ලබා ගන්න බැරි එකක් ලබනවා ආන්නේ වගේ තමයි මේ සංඥාව ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා රූපේ විභූති කරගෙන රූපයක් අරූපයක් කරගෙන රූපේ ඇතිවීම නැතිවීම දෙක නැති කරගෙන ඒක තමයි ඉස්ලාම මේ අසස් ප්‍රසවාස දෙකේ වෙනස නැතිවීම වගේ ලකුණු පෙන්වන එක තමයි ඒ වගේම සුඛ දුක්ඛ දෙක කෙවල අන්තිමට උපේක්ෂා වෙලා උපේක්ෂාව මත ඒ සංඥාවත් ගණන් සොදිගට යනකොට තමයි ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ ඒ කවදාකවත් හිතා ගන්න බැරි තර්කකින් බහ ගන්න බැරි ප්‍රත්‍යක්ෂයෙන් පමණක් ආයතු ඒ විපස්සනා පමණකින් ස්පර්ශ කරන්න පුළුවන් විදිහට මේ රූපයේ ගෙවා දැමීමක් සිදු වෙනවා. ඒ නිසා විපස්සනාවට හිත වැටුණා නම් ඒක සිදු වෙන්නේ ඉතින් ලොකු සති සමාධි පෙරගැස්මක් ඕනේ. නමුත් අත්දකින්න පුළුවන් දෙයක්. ඊට පස්සේ ගුරුවරු කියන්නේ මූල අරමුණේ හිත පවතින තාක් විපස්සනා වැඩෙනවා. යම් වෙලාවක මේ අරමුණ දැක්ක දැක්ක දැන්න දැන්න ගෙවා දැමීමක් සිදු වෙනවා නම් ඒක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක පිළිඳින්න පුළුවන් දෙයක්. හැබැයි මේ පු탁ජන බලන විදිහට රූපයක් වශයෙන් දිදනවත් මේ රූපය විභූත වෙනවා. රූපයගේ අත්තාව උඩ පයින් ගති පහළ පයින් ගති නැති වෙලා රූපයගේ තැම්පත් වීමක් සිදු වෙනවා. අපි මේ සංසාරේ පුරාම හොයාගිය දුක සැප දෙක අවලංගු වෙන වෙලාවක් යනවා. ඒක සුඛක් කියන්නත් බෑ සැපක් කියන්නත් බෑ නමුත් නිවන් සැප විඳිනවා කියලා අපි කියනවා. මොකද ඒක කියන්න වෙන එකක් නැත්තේ නෑ. ඒක ඇත්තටම විදිහට තියෙන ඉහළම සැප මොකද්ද? ඒකන වින්දනයක් නැතිකම. ඒ වගේම සංඥාවක් තියෙනවා නෑ කියන්න බැරි සංඥාවක්. හරියට අර තද්ද බලනින්ද දිහිනයක් කරන පෙන්න වෙලාවේ දැන් එකක් වගේ. ඉතින් මේකට තමයි මේ විපස්සනා මාර්ගයෙන් අපි අරමුණ ගෙවා දමමින් ගෙවා දමමින් යන්නේ. ඒකට අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහයේදී කරන්නේ මොකද්ද? මෙවැනි විපස්සනා කරනකොට සාමාන්‍ය පින්කමත් අතාරින්න වෙනවා. මොකද ඒවා සංස්කාර. අවශ්‍ය කළ දෙයක වාදමින්ම පමණයි. ඒ නිසා භෝග වාපු ගොවිය තමන්ගේම භෝග එකක් පාදු කරනවා වගේ විපස්සනා ගියාට පස්සේ කැත්ත තමයි අපේ තියෙන්නේ. කප්පාදු විතරයි ඉතුරුයි. ඒ නිසා මේ පල්ලෙහා බන්ත වේ කියන සම්‍යක් දෘෂ්ටි සම්මසගතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය කියන මේ සේරම පිරිමැදිමින් පිරිමැදිමින් ගෙවමින් ගෙවමින් චුණු කරන යන අවස්ථාවක් තමයි. ඒකේ පළවෙනිම ඒ සෝතාපට්ටි මාර්ග ඥානදි සිද්ධ වෙන්නේ. ඒක මේ පංචස්කන්ධ අභිස්කන්ධ තුනක් කතා කරලා තුනෙන්ම අත්දැකීමක් සිද්ධ වෙනවා. නමුත් මේ අත්දැකීම් අපි අර කලින් කිව්වා වගේ භාෂාවට ව්‍යාකරණයකට දාන්න බෑ. නමුත් මේ සරුවචනාංශයේ සංඥා මාර්ගයෙන් එක පෙන්වපු තැන තමයි ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංඛා සංඥාව ලෝකේ තියෙන තාක්කල් කල්පනාව තියෙන තාක්කල් මති තියෙන තාක්කල් කවදාකවත් පිවිතුරු නැහැ කෙලසිලාමයි මේ කියන මාර්ග චිත්තක්ෂණයේදී හම්බෙනදී සංඥාව නොවෙන්නා වූ සංඥාවක් සංඥාපිතේ අස්ස ආනන්ද ස්වාමීන් වහන්සේ මතක කරන සංඥාවක් තියෙනවායි කියලා. ඉතින් නමුත් මේක ගැඹුරු කමෙන් නම් ගැන භාෂාවකින් හෝ ධර්ම දේශනාවකින් හෝ පෙන්වන්න පුළුවන් ඉතාලම ගැඹුරක් තමයි කියන්නේ. නමුත් මම සතුටු වෙනවා බොහෝම කීප දෙනෙක් මේක කිට්ටු කරමින් තම තමන්ගේ අත්දැකීම් දිගේ යන නිසා ඒ ඇත්තන්ට හිතා ගන්න පුළුවන් මේ විදිහට දරුවචනාංශයේ මෙච්චර විස්තර කරලා තිබුණ නැත්නම් අපි කී පොලක නතර වෙලා කී අවස්ථාවක් කල්පනා කරලා දෙපර බබා ඉඳ තිබුණා. නමුත් උන්වහන්සේ කොච්චර ක්‍රමවලට හැම පැත්තෙම කිසිම ප්‍රශ්නයක් අහක දාන්න නැතුව හැම යෝගාවචරයට මේ ජීවිතතරතුරු නිසා දැන් අවුරුදු 2550 ගිහිල්ලා අමාරු බව හැබෑව අපි මේක ප්‍රත්‍යක්ෂ පැත්තෙන් අත්දැකීම් පැත්තෙම තත ගන්න. ධර්ම පැත්තෙම පුළුවාතරම් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට මේ හම්බෙලා තියෙන ක්ෂණේදී ආ බලනකොට අපිට මේක ආයෙ ලැබෙයිද කියලා හිතන තරම් ඒ නිසා කල්පනා කරගන්න ඕනේ. එහෙම ගෙවියද ගෙවා දමන තත්යකටපත් වුණා නම් බුදුහාඳුරෝ එනවයි කිව්වත් නම් නැගිටින්න එපා. සර්වඥාන්සේ දේශනා කළ තියෙන හිමයි. එවැනි භාවනාවක් හරියන වෙලාවක මම ආවත් මට කරන ගෞරවේ නම් භාවනා ටික කරන්න. ඔකතරව දාලා ගිල කරන්න වටින වැඩක් බුදුහාමුදුරුවන් දකින්නේ නැහැ. නමුත් අපට තියෙනවා. ඒ නිසා අපි ආයෙත් කියලා ආයෙත් එනවා. ආයෙත් ටිකක් කරනවා. ඔහොමම කර කර තමයි ගෙනලා තියෙන නිසා ඔය ක්‍රමයේ දිගේම යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ඒ විපස්සනා මාර්ගෙ දිගේ යනවා. එකම දෙයයි කියන්නේ Taman ගත්ත මූල කර්මස්ථානේ සම්පූර්ණයෙන්ම ගෙවෙනකම්. රූපේ විභූත වෙනකම්. සුඛ දුක්ඛ දෙක විභූත වෙනකම් දිගටම යනකොට අවසාන දකින්න පුළුවන් සංඥාව තමයි අපට කියන්න වෙන්නේ. හැබැයි පෙරලියක්. විපස්සනා බුදුපත් වීමක් වෙනවායි කියලා. ඉතින් ඒ නිසා අපි ධර්මදේශනා කොටෙක් දුත සාර්ථකුණාද කියලා කියන්න මට අමාරුයි. මොකද මම දැනගෙන හිටියා මුලින් ඉඳලම මේ වයිතාමත් ගැඹුරු ධර්ම සාකච්ඡා කරනවා. නමුත් මේක සාකච්ඡා කරගන්න මට්ටමට වේදිකා සකස් වීම ගැන මම සතුටු වෙනවා. ඒ නිසා මේක නැවත නැවතත් අහන්න වෙනවා. මේ සූත්‍ර නැවතත් සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම තමන් කරගෙන යන භාවනා කරගෙන යනකොට ඔන්න තමන්ට තේරෙන පටන් අරගනි මේ වගේ ධර්ම කළු ලෑල්ලක කියලා හෝ එවනතු වෙන ක්‍රමයකින් තුණු කැලක් දිවේ කියලා කියලා දෙන්න වගේ කරන්න බෑ. ඒ කාන්තිම භාවනාවෙන් අත්දැකලා ස්පර්ශ කරපු කෙනාට තේරෙනවා මොන තරම් ඒ මහා කරුණාවක් මහා ප්‍රඥාවක් ඇති ඒ වගේම අපේ මේ ථේරවාදී ආචාර්යවරු මොන්න තරම් ගැඹුරින් මේවා තේරුම් අරගෙන කටපාඩම් කරන ඇවිල්ලාද අපිට ඇවිල්ලා තියෙන්නේ. නිසා අපි මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව අපෙන් පස්සේ මේක නැති වෙන්න දෙන්නේ නැතුව යන්න නම් අපි කොච්චරක් ප්‍රත්‍යක්ෂයේ පැත්තට අපි උනන්දු වෙලා කටයුතු කරන්න ඕනද ඒ වුණාට මේ අමාරුයි කියලා බින්දසන්නත් එපා. කොහොම හරි මේවා ටිකක් කටපාඩම් කරගෙන ඒ කොහොම හරි මේවා ටික ටික තේරුම් ගනිමින් සාකච්ඡා කරමින් ඊගාව પરම්පරාවට මේ මැරිච්ච මල පොතක් බණ පොතක් ඉතුරු කරන්නේ නැතුව සජීවී ධර්මයක් ඉතුරු කරගෙන යන්න නම් අපිට මහ විශාල යුග මෙහෙවරක් හම්බෙලා තියෙනවා. ඒ යුග මෙහෙවරට අපි සැදී පැහැදී ඉන්න බව හැබෑව උන්ට වැඩි හොඳ දහිතක් හිත ඇති කරගන්න. ඔහිට වැඩි ලොකු මේ ශාක්‍ය පුත්‍ර ස්වරූපයක් අරගෙන බැරි ධර්ම නෙවෙයි නැති ධර්ම නෙවෙයි පුළුවන් හැකි සංඥාව ඇති කරගන්න. ඒකටත් ඕන කරන සංඥාවමයි. හැකි සංඥාව ඇති කරගන්න. ඇති කරගත්තොත් හැම චිත්ත බීජක මුලකම ඇති වෙන්නා වූ මේ පිවිතුරු ජල ධාරාවට අර බොරදී එක් කරන්නේ නැතුව සංඥා එකතු කරන්නේ නැතුව ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි විශේෂයෙන්ම සංඥාංච දික්ඛින්ච යේ අග්ගහේසුන් ඒ විචරಂತಿ ලෝකා ලෝකේ තේගත්ත යන්තා විචරಂತಿ ලෝකේ වගේ සංඥාවේ විචිත්‍රත්වයේ ගෙවෙන්න පටන් ගන්නවා නම් දෘෂ්ටි වල හැලීමක් සිදු වෙනවා නම් අෂ්ටලෝක ධර්ම කම්පා වීමේ ලොකුම ලොකු වෙනසක් ඇති වෙනවා අෂ්ටලෝක ධර්මේ තාම ගැටෙනවා නම් හැප්පෙනවා නම් අපි මතක තියාගන්න ඕන අපි සංඥාවේ දෘෂ්ටියේ ලනෝකාරා දිකින් දිකටම දිකින් දිකටම ඒ මතු මත නැවත නැවත භාවනා කරමු මෙනෙහි කරමින් සලකුණු ගැනීමෙන් තමයි අපිට ඒක ප්‍රත්‍යක්ෂ ගන්න පුළුවන්. ඒ අනුන්ගෙන් නෙවෙයි. අතීතෙන් නෙවෙයි වර්තමාන වශයෙන් නිසා අපේ ජීවිතය තුළ එන සෑම දුකක්ම පැමිණි දුක් පැනිතසයි කියලා ඉවසීමෙන් දිගට මෙනෙහි කරගෙන යෑමෙන් පමණයි මේ සංඥාව කෙලවරක් අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද ඉන්නේ මේ දෙවනි භාවනා පන්ති අවසානයේ ගොඩ දෙනෙක් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඒක වීර්ය යොදවලා යම් යම් ප්‍රදේශයකට හිතේ අධිෂ්ඨාන ශක්තිය ඇත කරගෙන කියනවා මේකමයි මාර්ගය නමුත් මේක නැවත නැවතත් වෙන විදිහට කියනවා නම් බහුලීගත කිරීමෙන්මයි කරන්න තියෙන්නේ නිසා යෝධ වීර්ය යොදන්න පුංචි වීර්යයක් වදලා බෑ ඒ යෝධ වීර්ය කරලා තවත් අපි මැරෙන්නේ තව කෙනෙකුට දෙන්නෙකුටවත් මේක මතක් කරලා දීලා අපි හුස්ම ටික යන්න තියෙනවා අපි නිමි પરම්පරාවක් බාටපත් වෙන නැති මේක දිවිසන දිතුලන પરම්පරාවක් බාටපත් කරන්න පුළුවන් වෙනවා. ඒසා සියලු දෙනාට මේ පිළිබඳව හොඳ හැඟීමක් තමන්ගේම ශක්තිය වලින් කවුරුත් ජීවිතේ නෙවෙයි මේ කරගෙන යන වැඩ නිසා ඇතිලාසින සද්ධාවෙන් විරියෙන් සති සමාධියෙන් ප්‍රඥාවෙන් මේ ධර්ම කොටස තම තමන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ස්පර්ශ කරගෙන අනිත් අයත් සමග බාහිර සාසනික වශයෙන් හදා බෙදා ගනිමින් මේ ස්ථාන මේ ධර්ම කටයුතු තව තවත් සාර්ථක කර ගැනීමට අපි පොහොරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට මේ සඳහා අවශ්‍ය වෙන්නා වූ ශක්තිය ධෛර්ය බලය පහළ වේවා, තෙරුවන් සරණ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ සංඥාව පිළිබඳ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ තේරුණා නැද්ද කියන මොනවා ටිකක් කියමු බලන්න මට නම් තේරෙනවා බොහොම අමාරුයි මටත් අල්ලන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශු විශ්ව දුක්ඛ පමණයි අසුත් අසුත් පමණයි යන්නේ ඔය කියන්නේ ඇසුවත් ඇසුව පමණයි කියලා කියන්නේ ඒක සංඥාව කලවම් කරන්නේ නැහැ. දැක්ක ඇහුවත් ඇහුව පමණයි දුටුවත් දුටම ඉතින් එහාට ටික තේරම මති. එනිසා අපිට පුළුවන් නම් දිත්තේ දිත්තමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති විඤ්ඤාත විඤ්ඤාතමත්තම් භවිසති. ඒ විදිහට යන්න පුළුවන් නම් ඒව හුර න හුරං නේව ඉද න හුරං නෝබේ මන්තරේ. සර්වචනස් දේශනා කරන මේ බලන අපි මෙතන බෝතලයක් තියෙනවා දකින්නවා. ඒ බෝතලේ මම කියලා ගන්න යන්නෙත් නැහැ. ඒ බෝතලේ මමෙක් ඇති වුණා කියලා ගන්න යන්නෙත් නෑ බෝතලයක් නෑ බත් නෑ මේ දෙක අතරමැදට දැක්ක දැක්ක පමණින් අතර වෙනවනම් ඊටසේ ඊට ආයි කෙලෙස් උපදින්නේ නෑ. මේ කෙලෙස් උපදින தත්ත්වය අරුවචනද හැම චිත්තක්ෂණෙම දකිනවා. අපිට කියන්නේ අන්න ඒකට අවදි වෙන්නේ කියලා අවදි වෙන්න බාධා කරන්නේ අපි අතරතුර ඇති වෙලා ඒක රූප වශයෙන් උත්පාදා කරනවා රූපස්කන්ධේ වේදනාස්කන්ධේ වශයෙන් විදීමක් කරනවා සංඥාස්කන්ධයෙන් තමයි ගෝකලාට මේ මායාව කරන්නේ අවේ මේ ජනමාධ්‍ය දියුණු වෙනවයි කියලා කියන්නේ දුක්ව අමාරුක වැටිලා information technology මොකෝ නා ගන්නම දෙයක් අසුචිමයි අනන්නේ ইনফরමේෂන් ටෙක්නොලොජි ඇතුලේ තියෙන. මේ සයිට් එකේ තියෙන. මොකද තියෙන තන්නේ කර එක්ස්ට්‍රෝවර්ට්. ඒක කොහෙ ගිහලා කියලා කරන්නේ. ඉතින් අධ්‍යය දැක්කොත් ඒක මත දිගින් දිගට දිගින් දිගට කල්පනා කර කර දිගට ගහුවට පස්සේ දෝංකාර දෙන්නා වගේ යනවා. ඒකට ඇතුළට දෙන ගතියක් නැහැ. ඉන්සයිට් එක තමයි ඒක නතර කරලා ප්‍රපංච සංඥා සංකා නතර කරලා ඇතුළට හරවන තැන. ඒක අපිට පේන්නේ නිකන් අපරාධ ජීවිතයේ අමීර සත්‍යකටපත් කරගන්නවා, ඒකාකාරී සත්‍යකටපත් කරගන්නවා, අපි ජීවිතයක් බාරපත් කරගන්නවා, උච්ඡේදවාදයකට යනවා. ඒක ඉතින් චෝදනා දිගටම තියෙන සර්වඥයි සර්වඥයි කියන ඇත්ත වශයෙන් බලනකොට කෙලෙස් ලෝකේ බලනකොට නම් අපි අපි තමයි. අපි උච්ඡේදවාදී තමයි. අපි අරසරස තමයි. අපගබ්බ තමයි කියන උන්වහන්සේ බාර ගන්නවා ප්‍රශ්නේ. නිසා ලෝකේ හිටියත් ඒ සංඥාංච දික්ඛින්ච යේ අග්ගහේසු සංඥාවක් දෘෂ්ටියක් ගත්තොත් ගැටි ගැටි ලෝකයන් දිනනවා. සංඥාවෙන් දෘෂ්ටියෙන් වෙන් වෙලා ලෝකෙ හිටියට පස්සේ අපි නිකන් කලයක් අස්සේ කුලකක් ගියාට කැලේට ගහනක් නැහැ. ඕන තරකින් ගහක් තිනුනම් වටෙන් යනවා. ගලක් තිනුනම් උඩින් යනවා. ගහක් තිනුනම් තලාගෙන යනවා. ආයෙත් තිබුණු විදිහට දේවල් හිටිනවා. එහෙම නෙවෙයි අපි ගියොත් එතන බෝඩ් එකක් දාලා අසෝලා විසින් ආවල් දෙය පූජා කරන්න ලදී කියලා ගහලම යන්න එපා. කොහේ යන්නේ කොහෙද යන්නේ කියලා. නැරලත් ඔය ගලයට තමයි උපදින්නේ. මේ අතහැරලා නෑ මේ කරන කරන අපි කරන්නේ අතාරින්න අපි ගියේ දන හොලඟක්වත් එක්කද තියන්නේ නැහැ. තිබ්බනම් ඉතින් ඒක ඉතින් ඒක පිටිපස්සේ එනවා. ඉතින් ඒ සිද්ධිය එතනම ඉවර නම් අපි මේ මොහොතේ 100 ජීවත් වෙනවා නම් ආයේ ඕකේ තියාගන්න දෙයක් නැත්තේ. ජීවත් නොවෙන නිසා තමයි අපිට ඒක අඩුපාඩු හදාගෙන ඔයගේ අඳහර පාගෙන සාද සත්කාර විශේෂ වැටිගෙන දුවන්න වෙන්නේ. ලේසි වැඩක් නෙවෙයි අපුන්ට අපි මේ පුළුවන් තරම් බලන්නේ මේ වචන වලට දාලා මේක සම්බන්ධ කරගන්න මේ කාටවත් දොස් කියන්න හදනවා නෙවෙයි මොකද අපි ළඟ තියෙන එකක් නෑ අය කාටවත් දොස් කියන්නේ මොකටද නමුත් මේ වැඩපිළිවෙල දිහාදී පොඩ්ඩක් අපි වෙනකට වඩා ඒක විනෝදයක් විදිහට ඒක විහිළුවක් විදිහට සලකනවා සලකලා ගියම අපිට තේරෙනවා අපි කොච්චර හැම වෙලාවෙදීම අනිත්‍ය මිච්ඡර මුඛ ගාද්දී නිච්ච සංඥා ඇති කරන්න සංවිධාන පිටවනවා කියන්නේ ඒවත් හදනවා කියන්නේ ඒක මෙච්චර අසුබේ. මෙච්චර දුක තියෙද්දි මේ මුර ගාල මේ හතර මහා ධාතුන් ඇවිල්ලා අපට කියද්දි මේ අනිත්‍යයි දුක්ඛයි අපි මොන මොන ආකාරයකට මේක නිත්‍ය සුඛ සුබ කරන්න හදනද සංඥා නැතුව වැඩි කරන්න බෑ. සංඥාව තමයි ඒක මේ පිළියම් කරලා හදලා ඒක නෙවෙයි මේක කිව්වත් ඒ ඒ කියන. දැන් මේක නෙවෙයි ඒක කිව්වා ඒකත් එහෙයි කියන. නිසා බුදුහාම කියන එක සැරේ බලලා නැතර කරන්න බව ආශේවනය කරන්න, භාවිතා කරන්න, බහුලීගත කරන්න එකක් ගන්න. ඒක ඉවර කරන්න. ඒක දැන් හොඳටම මේ විද්‍යාවෙත් පෙන්නලා තියෙනවා කොයි එකෙත් හැම එකම නියෝජනය වෙනවා. ඒ නිසා එකක් කරන්න ඒක හොඳටම ඉවර කරනකම් කරා. කිරුවවසේ ලෝක අවබෝධය එතන සිද්ධ වෙනවා. ඒක අත්දකින්න පුළුවන් කරන්න කියන බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ සම්මුතියක් ගන්න එපා. ඒක ප්‍රඥප්තියකින් යන්න බෑ. ගන්න නම් අත්දැකෙන දෙයක් කරන ආස්වාසය අත්දකින්න පුළුවන්. අපි ඒකේ ප්‍රතිපත්තිපන්න මේ තදෝපන්නේ කියලා කියන්නේ අත්දකින්න පුළුවන් කොටස. පිම්බීමේ හැකිරීමේ අත්දකින්න දෙයක් තියෙනවා. සක්මන් කරනකොට අත්දකින්න දෙයක් තියෙනවා. කවුරු හරි මට බනිනකොට ඒක අත්දකින්න දෙයක් තියෙනවා. ඒ බනින පුද්ගල නෙවෙයි. Taman අත්දකින්න දෙයක් සුත්‍රි සුතමත්තම් භවිෂති. කරවචනයේ අර දේශනා කළා තියෙනවා තඹ වාදනයක් අරගෙන ඒ තඹ වාදනය සතු කරුවොත් ගල සද්දයක් එනවා. යම් වෙලාවක සම්පාදනය කැඩිලා නම් තට්ටු කරනකොට පස්සේ බොහෝ සද්දයක් එනවා. ඒ වෙලේ උඩු කැටයක් හයිද කියලා බලන අපි තට්ටු කරනවා. ඒ වගේ තමයි Taman තුල දැඩි ආත්ම සක්කාය දිට්ඨිය ආත්ම සංඥා මමයන දින කකුලට තට්ටු කරපු ගම හ්ම් ගලතේ සද්දයක්. ආත්ම සංඥා කැඩිලා නම් නිකන් බෝල් දෙකට ගැහුවාගේ ගැහුවයි කියලා ගානක් නැහැ. ධර්මවලට ගාන දෙහිතෙන්නේ නැහැ. ඒක ඉවරයි. අර වෛරේ වෛරේ සංසිඳෙන්නේ නැහැ. අවෛරේම ඉතියි. මොකද කරන්නේ මනුෂ්‍ය දන්නේ ඒ ක්‍රමේ විතරයි. තමන් ක්‍රම දෙකක් දන්නවනේ. තෝරන ගහපන් ඉවරයි. ඉතින් මේකේ අවෛරයක් ඇති වෙනවා. සනාතන ධර්මයක් කඩලා යනවා. ඒ මනුෂ්‍යත් එන ඉතින් ගහන වැඩ නැහැ මේක කිපෙන්නේ. කුප්පන්න බෑ. ඒක නැත්තම් කියන පොඩ්ඩක් අට්ටු කරපුවම දෝංකාර තීජ දෝංකාර තීජ යනවා. ඉතින් මේ මේක සෙල්ලමක් විදිහට මේක ගේමක් විදිහට මේක අපි ඉඳලා දකින්න පටන් ගත්තොත් අපි අතර මොන්න තරම් මේ සමග්ගානන් තපෝසුකෝ කියන කේයිද? සමගිය කටයුතු කරන්නේ කවුරුත් වැරද්දුනා වුණාක්වත් ගණන් ගන්න. අපි දන්න මේ හැම කෙනාම සංඥාවක අවුල් වෙලා තියෙන්නේ. අර ගන්නේ මම ඉන්ද්‍ර කීයක් වගේ දුසලී ඉන්න ඕන කියලා ගත්තාම ඒක අනිකට ආදර්ශිකුත් වෙනවා. ඒ වගේම Taman තුල ඉන්න තියෙන ප්‍රශ්නත් අඩු වෙනවා. ඒක ගැටීම අඩු වෙනවා. තේ ගත්තේ අන්තා විචරಂತಿ ලෝකේ. සංඥාව දෘෂ්ටි වැඩි නම් ගැටි ගැටි නිකන් කටුවත්තක් දූවිලි පාරක් දිගේ ඇදගෙන යන ගහූරගෙන අවුස්සගෙන පස්සේ කාටවත් යන්න බැරි තත්ත්වය තමයි තියෙන්නේ. මේ සංඥාව සහ දෘෂ්ටි අධික කියලා. ඒක හොඳට බලා ගන්න පුළුවන්. එයා ඉක්මනට කෙපෙනවා. ඒක අපේ ඒක අපිට හොඳ ලකුණක්. යම් කිසි කෙනෙක් ඉවසලා බලලා කටයුතු කරනවා නම් සාන්තරම් අපි දන්නවා ඒ වෙන කෙනෙක් සාන්ත සත්පුරුෂයන් ඇසුර අමාරුයි අල්ලන්න නමුත් කල යුත්තේ ඒකයි. ඒක ඒකයි මම කරන්නේ භාවනා මධ්‍යස්ථානට ගියාම ඒ වුද්දටම ඇවිස්සලා තියෙන එක නම් තමයි අනික් කට්ටිය කතාවට අල්ලගන්නේ. මොකක් කරන්නේ මේ මනසට වෙන වෙන දන්නේ නැහැ එකයි තියෙන්නේ අර තියෙන්නේ අර සංඥාවේ ඇවිස්සලා ඉතින් අපි ඒකට අහුවෙන්නේ නැති වෙන්න ප්‍රතිපත්තියක් වශයෙන් හිතා ගන්න ඕනේ නැහැ. අපිට අවස්ථාවක් දීලා තියෙනවා අපිට කතා නොකර ඉන්නේ කියලා. ඉතින් මේ වෙනකොට වෙනකොට අර කට්ටියගෙත් අර අඩු වෙලා සමගයක් ඇතිලා ඉදිරියට යන ගතියක් එනවා. ඒ නිසා ඇත්තටම මේක ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න ගියොත් ගැටුම් ඇති වෙනවා. මේක නිසා අපි දැනගන්න ඕනේ ඒ හැරිලා ඒ වෙලාවේ වැඩේ කරගෙන යන හැටි. ඒකට සංඥා පිළිබඳ ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත්. නමුත් ඒක හරි අමාරුයි මොකද හරි චිත්ත වේලාවක් කරලා දෙනවා. එක එකන එක එක ඉන්නේ තම තමන්ගේ චිත්ත ලෝකවලනේ සංඥා ලෝකෙත් ඒවට තත් වෙනකොට අමාරුම යෝගාවචරෝගේ අපි දිවිස ගන්න ඕනේ අනේ ස්වාමීන් වහන්සේ මගේ වැරද්දක් දැක්කොත් මට ඕන තරම් කියලා පවරනවා තව කෙනෙකුට තමන් කරන්නේ අනේ මට කරන් තියෙන ලොකුම දේ තමයි මගේ වැරද්දක් තියෙනවා මට තේරෙන විදිහට කියලා දෙන්න. ඉතින් සර්වඥා විතර මුළු ශාසනය කියන්නේ ශාසනික වැදගත්ම තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකින්නේ. ඉතින් අපි මේ සංඥා පිළිබඳව හැඟීමක් නැතුව අපි අපේ වැරද්දක් කියලා ගන්න. සංඥා දැනගත්ත පස්සේ කෙලෙස් වල වැරද්දක්. මගේ වැරද්දක් නෙමෙයි නෑ. අපි කෙලෙස් වැරද්ද. ඒක මම බාර ගන්නවා මොකද මම හදන්න ඕන නිසා. ඒක මගේ වැරද්දක් කියලා ගන්න නරකයි. ගැලේනවා. ඒකේ ස්වභාවය නමුත් අපිට බුදුහාම දීලා තියෙනනේ ක්‍රමේ සංඥා පැටලිච්චාව කොහොමයි. ඒ නිසා එහෙම බාර ගන්න ගියාම අපිට විශාල පළල් හිතක් ඇති වෙන ඕනේ වැරද්දක්. ඕනේ අතපසු වීම. අනුන්ගේ සමන් ඉවසන්න ගියාම අර කම්පන චංචල ගතිය අඩු වෙලා සාන්ත ගතියකට යනවා. නිසා එදිනදා ජීවිතේ කෙරුවත් පරියන්ක භාවනාවක රිට්‍රීට් එක කෙරුවත් තිත්තේ සිටමත්තන් කියලා කියන්නේ ඉතාමත්ම උසස් පැහැදිලියට බොරදියෙක් වෙන්න දෙන්න එපා කියලා මට මතක කොහෙද හරි ජීවිතේන පතවල කවියක්. නිසා අපි හැම පටන් ගන්නකොට අපේ ජීවිතේ කොහොමද පිරිසිදුයි. වයසට යනකොට තමයි ඒක ඉතින් හොඳටම තේරෙනවානේ. ඒ නිසා හැම චිත්ත වීදයකම ආරම්භය ඉතාමත්ම පිරිසිදුයි. මොකද හැම වෙලාවෙදිම සංඥාව ළඟට එනකොට බොර වතුරක් ගන්න. ඒක අපිට මේක හොඳට දැක ගන්න වෙනවා. දැක ගන්න අරමුණ ඇති වෙනවා තා සමගම වහාම නෝට් කරන්න ඕනේ. වහාම මෙනෙහි කරන්න. එතකොට තමයි දවසක පුළුවන් වෙන්නේ කොහොමද මතු වෙනකොට බබත් මිදම් බික්ක වෙචිත්තක් ප්‍රභාස්වරයි ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. බාහිරින් ආපු ආගන්තුක උපක්ලේශයන්ගෙන් කැළසිලා තියෙනවා. කියන පක්ෂේෂ පක්ෂේෂ වශයෙන් දකින්නවනම් අපිට ඉස්සෙල්ලා ප්‍රභාසර හිත පමණයි. එතකොට ඒක තමයි අපි කියන්නේ පිපිලිච්ච හිත, අවදි වෙච්ච හිත, බුදු හිත කියලා. එතකොට සංඥාවට ඇවිල්ලා අපිට අර දැකපු දේ මත මතියෙන්න දෙයක් නැහැ. අහපු දේ මත මතියෙන්න දෙයක් නැහැ. අනික ස්පර්ශ කරපු දේවල් මත මතියක් එන්න දෙයක් නැහැ. කල්පනා කරපු දේ කල්පනා කරවෙයි මොකද කරන්නේ? හිතවිල්ලක් ආවම කල්පල වෙන්න එපා. තමයි යන්න මූල කර්මත්තාන. මේ හිතවිල්ල ගැන හිත හිතා නමුත් එහෙට පටන් ගත්තොත් අන්න අපි අපි කාලේ නාස්ති කරුවා වෙනවා. ඒ නිසා මේකට අර්ථ රචනයක් විපස්සනාවෙන් තොර නම් මොනම ක්‍රමයකින් දෙන්න බෑ. බුද්ධම විදිහට විපස්සනා කරනකොට මේ මේකේ එන අර්ථය තව තවත් ඉතින් භාවනා හරියනකොට හරියනකොට තේරෙන පටන් ගන්නවා. නමුත් ඒක sannivedanaya අමාරුයි. Taman තේරුම් ගන්නට වැඩිය හරිය අමාරුයි කියලා දෙන්නේ. ශාස්ත්‍රය මේ ශාස්ත්‍රයේ නිර්මාණය වගේ යොමු යොමු ඇති වෙනකොට සංඥා ප්‍රසංගය ඇති වෙන්නේ ඒ අභියෝගයේ තවත් දරුණු වෙලා තියෙනවා. ඒ නැති ඉක්මනින් මේ නිර්වාණ මාර්ග කරලා ගන්න උත්සාහ දෙන්නේ ඒක ඒක කොයි කෙනෙකුට කොයි පැත්තවත් ගන්න පුළුවන් ඒ නිසා ධනමාධ්‍ය පැත්තෙන් අපි නරක නාක දේවල් ගොඩක් දැක්ක පමණින් සංවේගය ඇති වෙන්නත් පුළුවන් කෙනෙකුට ඒ සංවේගය නිවනට පැත්තට යන්නත් පුළුවන් සීදීනසා ගන්න පැත්තකට යන්නත් පුළුවන් කාමාසාව පැත්තට යන්නත් පුළුවන් ඒක තියෙන නමුත් එකක් කියන්න පුළුවන් චක්‍ර ළඟ ළඟ කරකෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ මන්දාශක වෙනවා මන්දාශක වෙලා එන්නේ එන්නේ දීර්ඝ තිබුණු වේව්ස් දැන් ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා ඒක නිසා මේ තාක්ෂණය පව හොයාගෙන දිනවා ඊළඟට අපි කතා කරන්න තියෙන සංස්කාර ගැන අපිට එන තොරතුරු ප්‍රමාණය මොන්නම තාක්ෂණවත් අපිට ගන්න බෑ. අපිට එයින් හයින් එකයි ගන්න පුළුවන්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් හැම වෙලාවෙම තොරතුරු වෙනවා. අපිට එකවරකට එකයි ගන්න පුළුවන්. ඒ නිසා අපි 100ට 80ක් දැන දැන කපන්න වෙනවා. දැනුම අධි තිබුණත් නැතත් ඒ සඳහා අපි රුචි අරුචිකම් යොදවනවා. ශ්‍රද්ධා, රුචි, අනුසව ආදීනවාසේ ඒ ක්‍රමවල තෝරලා සුදුසු එකක් ගන්නවා. ගැන්න පමණින්ම අපි අපේ தත්ත්වෙ පෙන්ලා ඉවරනේ. අපි අහුවෙලානේ. ඒ නිසා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තාකල් සංස්කාර අපහැඳේ ගන්නවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ හයකින් එන්න පුළුවන් එකට එකක් තෝරන්න එපායි අපි. ඒ කියන්නේ චිත්ත වීජය කතාව කියන්නේ භවංග උපච්ඡේ භවංග දන්න භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජනය. ආවර්ජනය කරලා බලන ద్వාර පහෙන් කොහෙන්ද පණිවිඩය ආවේ කියලා. ආවිල්ලා ඒකට හිත ගියයි කියලා කියන්නේ අනෙක් ద్వාර වහන්න එපා. වහනකොටම අපේ රුචිය, සද්ධාව, අනුස්සවේ, ආකාර පරිවිතක් දිච්චෙන්චාන කියන මොකක් හරි එකක් ඇවිල්ලා. ආවයි කියලා කියන්නේ අපේ මන අපේ අපි දාලා ඉවරයි. ඊට පස්සේ සත්‍ය නෙවෙයි නේද? සත්‍ය නම් මුළු සියලු සියම දකින්න එපා. ඒක නිසා කියනවා අපි භෞතික විද්‍යාඥයෙක් එයාගේ මයික්‍රොස්කෝප් එක යොමු කරනවා නම් පොසිට්‍රෝනයක් බලන්න. අනික සේරම නොදකින්න eBay. දැක්කොත් පොසිට්‍රෝනේ බලන්න කොහේ කාක් සිවුනේ. ඉතින් ਉਹ දන්නවා මේක බලනවායි කියලා කියන්නේ ලෝකයේ 99.999ක් වහන්න මේපায়ে. ඉතින් අන්ධකාරෙන්නේ. ඕක දැකලා ඔය මනුස්සය බලන කතා කරන දේ මයික්‍රොස්කෝප් කොච්චර හොඳ බලන මිනිහා මොඩයනම් තේින්නේ මොනවද? ඒකේ විද්‍යාඥයෝ දන්නවද? එයා හොඳටම දන්නවා බර ගන්නක් වහන්න ඕනේ මේක දිහා හරියට බලන්නද. ඒකෙන්ම තේරෙනවා අපි අපි ටෙලිවිෂන් එකේ ලස්සන දර්ශනයක් දකිනකොට අපි සම්පූර්ණ අනිදේවල් අමතක කරන්න බෑ අපි ඒකට ඇදී ගන්න. අපි වන්නේ හොඳ දර්ශන කියලා කියන්නේ. කියන්නේ හොඳ හොඳ අධ්‍යක්ෂණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ සාමයකට මත් වෙනවා. අපි ඉඳගෙන ඉන්න බවක්වත් කොහෙද ඉන්න මොනක්වත් නැහැ. ඒක ඇබ්සෝබින් කියලා. හරිම ෂොක්. නමුත් අපි ඒ සාමයකට මත් වෙලා තියෙන නිසා අපි ඒක ප්‍රශ්නයක් නෑ අපි දන්නවනම් මේක මෙසිට් කරන අසුළු එකක් මගේ හිත වෙන දැන් ඇදිලා තියෙන කියලා දන්නවනම් අපිට අරසාවක් තියෙනවා. ඒකට අපි විඤ්ඤාතේ විඤ්ඤාතමත්යන් තියෙනවා. නමුත් ඒක නෙමෙයි අපි කියන්නේ ආස්වාද කරනවා කියලා කිව්වම අපි මත්ච්ච කරන තමයි අපි හිතන්නේ ආස්වාද කරනවා කියන්නේ. ඉතින් ඒක බොහොම ලස්සන පේනවාද ඔය පාටිකල් ෆිසික්ස් වලයි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ හොඳ ලස්සන පේන. ඒ නිසාද ඒව පිළිබඳව ඉහළම මට්ටමේ ඉන්න කඩේ සම්පූර්ණව දන්නවා දැන් ලෝකෙ මේක දන්නේ නැති වුණාට අපි ගිහිල්ලා තියෙන රෝම් කියලා. කියා ගන්න විදියක් නැහැ මොකද බර ගාණක් දැන් ඒක කාගෙන ගිහිල්ලා තියෙන එක මල්ටිනේෂනල් මල්ටිමිලියන් වැඩක් වෙලා තියෙනවා. ඉතින් මේකේම යනවා. නිසා අපි යන්න ඕන බුද්ධ ආගමෙන් බුදුරජාණන් වහන්සේ ඕක කිව්වට අපිට පය වෙන දෙයක් නැහැ. අපිට තියෙන ඉන්සයිට් කියලා එකක් අපිට තියෙන සිද්ධිය වෙනකොටම වහාම වෙන්නකොටම හිතෙන්න. එතින් කියනනම් අර පැත්තේ කොච්චර දුරම ගිහින් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට මේ සංවේගය බාර කරන්න හේතුවක් වෙනවා. මේ මිනිස්සු මෙච්චර හොයලා මෙච්චර ඇත්තටම ලෝකයේ ඉන්න විද්‍යාඥයෝ 99කට වැඩි ගාණක් ආයුධ පිළිබඳ පරීක්ෂණ කරන්නේ. ඒක පිළිබඳව අපි කරන්න දෙයක් නැහැ. නමුත් මේ හරිදී හොයන්න යන කෙනා පවා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අපි හොයන්නේ බාහිරේ බාහිරේ හොයලා එකට හිතේව දන්නම් අපි ලෝකේ ලෝකෙන් අයින් වෙන්න වෙනවා. ඒක තුලින් අපි මිනිස්සුෝ නෙවෙයි අපි ඒකට නිකන් මැෂින් එකක් වගේ වැඩ ගන්න. ඊට පස්සේ අපි මේ කියන දේ තේරෙම අපි කණේ හිතාන දේ ටික විතරයි. මොනවා දැක්කත් කියන්නේ ඕක තමයි. බුදුරජාණන් වහන්සේ කිව්වා මේක මා විකාරයක්. ඊට මේට වැඩි හොඳ තමයි ඉබ්බහත් ඇතුළට ගත්තා වගේ සෙන්සර් ටික අරගන්න අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය આવොත් සංස්කාර පච වෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිපද වෙච්ච ගමන් සංස්කාර අපහැන්ඩ ගන්න. ඒ නිසා අපි මේ සංස්කරණය කරනවා කියලා මේ සිද්ධිය හසුරවන්න හදනවා කියලා අපි කරන්නේ ඇත්ත ඇත්ත කියන ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ නිසා බුල්ලුවන් තරම් අපි මූලික අවශ්‍යතාවන් වලට යන්න ඕනේ. අපේ ජීවිතය හා සම්බන්ධ මේ කාය සංස්කාර වෙන හුස්ම හිත තියාගෙන. අපි ඒකට පොළවේ විදිහට බව දන්නවා. ඒක ලොකු ආශ්චර්යයක් මේ උත්ින් යනවා අහසින් යනවායි කියලා කිව්වා මේක විකාරයක්. උඩින් යන්නේ ඇයි පහළින් යන්න බැරුවද කියලා අහන්නේ. යන්න බෑ. පුළුවන් නම් යන්න. කොච්චර වටිනවද පයින් යවිදිනකොට පයින් යවිදින බව දන්නවද? මොකද කෙනෙකුට යන්න බෑ මොකද එක්ක බෝම්බ ගහනකො මරන්න බලා ඉන්නවා එහෙම නැත්නම් මොකක් හරි හෙලිකොප්ටර් වලට යන්න බෑ. ඒ නිසා මේක අපි විපස්සනා කරනවා කියලා මේ වර්තමාන මොහොතේ ඉන්නවා කිව්වහම අපිට බුදුහාමුදුරු දීලා තියෙන අරසා, ඒ වගේම දීලා තියෙන ප්‍රඥාව දිහා බලනකොට කටක් කරලා කාටවත් කියන්න බෑ ඒක. මොකද අපි දන්නේ කොතන අමාරුද කියලා ඒ තරම් අපි ඉන්න ලෝකේ අපි හදාගෙන තියෙන රූප වලට අහුවෙන්න, ශබ්ද වලට අහුවෙන්න, ගන්ධ රස හදාගෙන ඉතින් ඒවට ඔක්කොම දිදුලද්දි ඇත්ත එක්ක වහගෙන බලන කොහොමද ගන්නෙ කියන්නේ මැද. අමාරුයි. ඒකයි අර ප්‍රශ්නේ මතුවෙන අපිට අරණ්‍යගත වෙන්නේ නැතුව රුක්ක මූලගත වෙන්න තු පුළුවන් ද කියලා. ඒත් මනසේ හැකියාව නම් තියෙන සමාන හැකියාවක් තියෙනවා. නමුත් ඒක අභියෝගයේ සැර වැඩි. මොකද අපි හදලා තියෙන්නේ එහෙම නෙවෙයි. රූප වලට හැදෙන්න, ශබ්ද වලට හැදෙන්න මුළු ලෝකෙම හදලා තියෙනවා. හදලා ඇද්දක වහගත්තර අමාරුයි ටිකක්. නමුත් ඒ සත්‍යවලදී මේ පිළිස කරපු වැඩේ ගැන නම් මම සතුටු වෙනවා. සෑහෙන වෙලක් ඒ කියන්නේ භාවනා කරලා ඒ යම් ප්‍රමාණයක් අත්දැකීම් ලැබලා තියෙනවා. ඒක පිළිබඳව සතුට වෙන්න පුළුවන්. නමුත් ඒක යෝධ බලයකින් යෝධ වීරියකින් මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක නැත්තම් අපිට මේ ආපසු නොයන ආකාරයේ වෙනසක් ඇති කරගන්න තාම අමාරුයි. නමුත් අපිට කරන්න පුළුවන් බවට මේ විශ්වාසය ඇති කරගන්න පුළුවන්. අපි මේ පාර දිගේ ගියොත් පුළුවන් කියලා. ඒ නිසා ඒකට කරන්න තියෙන අඛණ්ඩව ඒ කියන්නේ සතතාභ්‍යාසයෙන්ම තමයි දිගට යන්නයි තියෙන්නේ. මේක කියනකොට තේරෙන දේ අපි කොච්චර මේ අපි මේ හිතලා කරන සෑම දෙයකම අහුවෙන්න ඉඩ තියෙනවා. නොහිත කල්පනා නැතුව මේ විපස්සනාවෙන් ඒ ඇත්ත ඇත්තටි දැකීමෙන් පමණකට චිත්තක්ෂණයක හෝ පුංචි විමුක්තියක් ලබන්න පුළුවන්. මේ ක්ෂණකයි කියන කෙනා තදංග නිබ්බුතිය කියලා වර්තමාන හිත තියෙනවා නම් බලන කොච්චර පිළිතුරුද රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැති ඒ தත්ත්වේ මදිදාකට ඒක නෙමෙයි අවසානේ. ඒක දිගේ යන එක තමයි මේ සංඥා විමත්තස්ස කියලා කියන්නේ. සංඥාවෙන් වෙන වෙන එකයි කරන්න තියෙන්නේ. මේකෙම තමයි තව ඉස්සරහට ගෙනියලා තියෙනවා යම් කිසි දෙයක් what you think what that you are what you see that you are ඉතරයි කියන්නේ. උඹ යමක් හිතුවද ඒක තමයි උඹ. එහෙමතු අපිට ලෝකයක් දීපයක් නෑ අපි හදපු ලෝකයක් තියෙන. අපේ ලෝකේ සුන්දරව පේනවනම් හිත සුන්දර වෙච්ච වෙලාවට තමයි මේ. අපිට ලෝකේ නොදකින් කියලා හිතන හිත නරක වෙච්ච එකයි තමයි. එන්න මොනක් ගන්න දෙයක්. එයාට එතකොට තව කෙනෙකුට හොඳ වෙලා තියෙන ඉඩ තියෙනවා. ලෝක දෙකක් නෙවෙයි ලෝක දෙක දක්වන ආකල්ප දෙකේ වෙනස තියෙනවා. දැන් මේ 10ට ඇවිල්ලා තියෙන වෙලාව. ඉතින් අද පටන් ගන්නකොටත් ඈ ආ මේ වෙලාව. ඔව්. ඒක සංඥා මාරු වෙලා තියෙනවා. ඒක මොකද පටන් ගන්නකොටත් ගියානේ අපි 8:35ට 40 වුණා. කොහොමරි කමන්නේ මේ මාසුකාවට ඇසෙරලා තියෙනවා නම් මේ අමාරු බව මම පිළි අරගෙන ඇසෙරලා තියෙනවා නම් ඒක මේ ධර්ම පිළිවෙත මහා ගැඹුරක් අපි මේ කතා කරන්නේ. ඒකයි මේ ෆීඩ්බැක් එකක් ගන්න මට ඕනේ උනේ. ඒකට තක්කමුක් කොහොමද නාටක විශාල ඇරීමක් ඇති වෙච්ච බව යම් යම් අවස්ථාවලදී අපිට දැනෙන්නේ. හොඳයි ඒක හොඳයි ඒක බෝධනා කියන වෙනකොට මගේ කියන ආකල්පයට දාලා කියන්න පුළුවන් වුණා හරි ප්‍රසන්නයි. මගේ නොකියයි ඒ මොකද මේක හරි අමාරුයි තව කෙනෙක් එක්ක තව කෙනෙකුට ගෙස් කරන්න මොකද තරම්ම සංඥාව බොහොම අමාරුයි ඒ නිසා අපිට ඒ නිසා අපිමයි කැප වෙන්න ඕනේ ඊටිපන්දවපත් වෙන්න නම් ඊටිපන්දව ගෙවෙන්නම ඕනේ. ඒ වන්දව ගෙවෙන්නේ නැතුවපත් වෙන්නේ නැහැ. අත්‍යීමයි ගෙවීමයි දෙකම එකවර තමයි යෙදෙන්නේ. නැත්නම් ඊටිපන්දමක් වෙන්නේ නැහැ. ආලෝකයක් වඩපත් වෙන්නේ. ආලෝකෙ මතුණා නම් ඉතින් ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනකොට ඕනේ ඊටිපන්දමත් ඕනේ ආලෝකෙත් ඕනේ. දෙකම නම් අමාරුයි. එක්කෝ ඊටිපන්දම එක්කෝ ආලෝකෙ. දැන් ඒ නිසා අපි එනම් මේ ඔය හිතේ කියන්නේ හිත දවස ඒ වැඩසටහනක් නැහැ. අනිද්දා බ්‍රහස්පතින්ද දේශනාව බ්‍රහස්පතින්ද කියලා කියන්නේ 11. 11. එතකොට සංස්කාර කොට බලමු මේක ඉදිරියට මොකද්ද කරන්න කියලා. ඉතින් ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ සීල දනාම එකතු වෙලා පේන නොපේන කාටත් බින් පැමිණීම ඥාතියින්ද බින් පැමිණීම අපේ પરමාර්ථ නැවත නැවත සිහිපත් කරගැනීම ධර්මදේශනා ධර්මශ්‍රවණ සතිವಾರේ સમાપ્તિය සඳහන් කරමු කියලා මම යෝජනා කරනවා. ඊතාවතා සම්මේ ගාථා ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්මදේශනාව ප්‍රතිගත කර ගන්නා ලද්දේ වර්ෂේතියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකනවා.